තෙරුවන් සරණයි. අපි අර ගියතර මේ අද මේ මේ ස්වාමීන් වහන්සේ දවසේම 100ම හිටියා. මේ ආයෙන්නස 100ම ඒ ඒ විදිහට දෙන්න ඕනේ නැත්නම් හිතන්න ඕනද ඒක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන් පැහැදිලි කරලා දෙන්න ආරයන් වහන්සේ. ඔව් හොඳයි එතකොට මේ සිහියෙන් ඉන්නවා කියන එක මේක මෙතන අපි ඇත්තටම මේ හිතන බව වෙනයි සිහිය වෙනයි. එතකොට අපිට මේ සිතුවිලි වලින් නිවන් දකින්න බෑ කාටවත්. සිතුවිලි කියන්නේ විඥාන මායාව. එතකොට මේ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ අර සත්‍ය ඥානයේ කොටසදී පූර්ව භාග ප්‍රතිපදාවේදී අර බුදුන් වහන්සේ දේශනා කරපු ඒ බුද්ධ දර්ශනය ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. ඒ ඒ වෙනුවෙන් තමයි අපි මේ ගොඩාක් මේ ධර්මයේ දර්ශනය තමයි ගොඩාක් පැහැදිලි කරලා තියෙන්නේ. දැන් යෝගාවචර භූමියේදී ප්‍රතිපදාවට තමයි අපි මේ මාර්ගය සකස් කර ගන්න ආකාරය කතා කරන්නේ. හැබැයි එතන දර්ශනයේදී හොඳට පිරිසුදු වෙලා තියෙන්න ඕනේ ඒ දැනුමට තියෙන්න ඕනේ මොකද්ද මේ නිවන් මඟ කියන එක හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තමයි ඇත්තටම ප්‍රත්‍යඥානය ඇති උටයි කෘත්‍යඥානය. ඒතර ඒ කෘත්‍යඥානයට එන්නේ ඒ අවබෝධය තුලින්. මෙතනදී ඒ අසා දැනගත්ත කල්යාණ මිත්‍රාගේ පණිවිඩේ ඒ සද්ධර්ම ශ්‍රවණය තුළ ඒ ඒ මේ දැනගත්ත ඒ සත්‍ය ඥානය කියන කොටසේ ඒ බුද්ධ දර්ශනය තමයි අපි අවබෝධ කරගන්නේ. ඒතොර ඒ දර්ශනය තමයි පස්වක තවසන්ට බුදුන් වහන්සේ දේශනා කර පෙරණැසුවිරු දහම. එතනදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මනාකොට අපිට අපි ගිය පාර පැහැදිලි කරපු ආකාරයටම. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ පෙරණැසු විරු දහමක් කියනකොට මේක මේ තිබුණු දෙයක් වෙන්න බෑ. සමාගමකම තියෙන දෙයක් වෙන්නත් බෑ. සෑම ආගමක්ම තියෙන්නේ බාහිර ඇත්ත කරගෙන. ඒතකොට සතා සිව්පාවා ඉන්නේ බාහිර ඇත්ත කරගෙන. ඇත්තටම අපිට මේ පේන ඇහෙන දැනෙන දේ ඇත්තටම එහෙම පවතින එකක් නෙමෙයි. මේ සිතුවිලි අපි පරිහරණය කරන්න. බුදුන් වහන්සේ තමයි ලෝකෙට මේ කාරණාව හෙළි කරන්නේ. මේ පෙරණැසු විරු දහමක් බවට පත් වෙන හේතුවත් දෙයක් තියෙනවා කියලා අපි ගත්ත දෘෂ්ටිය තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. බාහිර ඇත්ත කරගත්ත තැන. අපි හිතන දේවල් අපිට බාහිරින් හමු වෙන තැන. එතකොට එතනයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. අපි තියෙන ලෝකෙක ජීවත් වෙනවද? නැත්තම් මේ ලෝකය කියන එක මේ මොහොතේම මැවෙනවද? සකස් වෙනවද? මෙතනයි මේ ධර්මයේ තියෙන්නේ. ඇත්තටම අපි තියෙන ලෝකෙක ඉන්නව නෙමෙයි. ඇත්තටම ලෝකයේ මේ මොහොතේමයි සකස් වෙන්නේ. අපි ඇස් දෙක අරනකොට ලෝකෙ මැවෙනවා ඇස් දෙක වහනකොට ඒ මැවුණු ලෝකෙ එතනම ඇති වෙලා නැති වෙනවා පවතින ලෝකයක් නෑ මේක ඇත්ත කතාව නමුත් අපිට ඒක එහෙම දැනෙන්නේ ලෝකෙ තියෙනවා ලෝකෙ තියෙද්දි මමත් ඉන්නවා කියන දෘෂ්ටියක් අපි ගාව තියෙනවා පසක තවසන්ට බුදුන් වහන්සේ දේශනා කරන පෙරණැසුරු දහම පුබ්බේ අනුසුතේ ධම්මේසු කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි කියන ඇත නැත අන්ත වලින් මිදුණු දහමක්. අපි මේකට කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. මධ්‍ය ඥානං කියලා කියනවා. මේ ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. තියෙන ලෝකයක් නෑ මහණෙනි කියන කාරණාව. එතකොට මේ ලෝකයේ මැවෙන එක හිතේමයි සකස් වෙන්නේ. අපි සිතුවිලි වල ඉන්නේ. අපි සිත තුළ මැවෙන සිතුවිලි වල ඒ මායාවට කොටු වෙලා ඉන්නේ. තියෙන ලෝකයක් නෙමෙයි. මැවෙන ලෝකයක්. මේ කියන්නේ සිතුවිලි වලින් එළියට අපිට යන්න බැරිකම. අපි හිතනවා මේ දරුවා කියලා. අපි හිතනවා මේ ආරාණ්‍ය කියලා. අපි හිතනවා මේ චෛත්‍ය, මේ බෝධිය. මේ හැම එකම අපි හිතනවා. මේ වැලිමලුව, මේ අහස, මේ පොළව මෙතන මේ වචනයකුත් අපි කියනවා. මෙතන මේ කියන වචන එකක්වත් සත්‍යයක්ද? ඇත්තටම අපිට අවබෝධයක් තියෙනවා. මෙතන බටය රටක කෙනෙක් හිටියොත් මේකට පොළව කියන්නේ අහස කියන්නේ. ඒතර ඒ શબ્ද වෙනස් වෙනවා. පුටුව කියන්නේ. එතකොට බිත්තිය කියන්නේ. පොත කියන්නේ. අපි කියන શબ્ද එතකොට ඇයි මේ ඇයි මේ ලෝකයේ විශාල ප්‍රමාණයක් එහෙම શબ્ද භාවිත කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ chair table ඒ શબ્ද වෙනස් චීන භාෂාවෙන් චාන් චීන શબ્ද වෙනස් එතකොට මේ භාෂාව ඇත්තක් වෙන්න බෑ එහෙනම් එහෙනම් අපි මේ කියන ඒවත් ඇත්ත වෙන්න බෑ එහෙනම් මෙන්න මෙතනයි තියෙන්නේ මේ શબ્දේ අපි මේ වර්ණය අපි මේ චිත්ත ස්වභාවයක් කියන එකයි. ඒතර අපිට අපි එළියේ ඉන්නවද නැත්නම් අපි අපිට එළිය ගැන කතාවක් තියෙනවද නැත්නම් අපි හිතනවද? ඔන්න ඔතනටයි එන්න අපි හිතනවා. මේ හිතනවා මේ හැම එකම. මේ අඹගහ කියලා හිතනවා. මේ කළු ගලක් කියලා හිතනවා. මේක මේ ශරීරය කියලා හිතනවා. මේ සෙරප්පු කියලා හිතනවා. මේ සිවුර කියලා හිතනවා. මේ හැම එකම අපිම සිතුවිලි. මේ සිතුවිලි කියන්නේ විඥාන මායාව. මේක තමයි සත්‍ය ඥානයේදී අපි දැනගත්තේ. ඒ පෙරණැසු විරුදහම. හේතුම් පටිච්ච සම්භූතා හේතු බංකා නිරුද්ධති. හේතු ඵල ධර්ම. බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන්නේ මේ සම්භූත වෙනවා කියන වචනේ. හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගාණය විචේත මේ හේතු කියලා කියන්නේ මේ බාහිර තියෙන එකක් නෙමෙයි. මේ හේතු කියලා කියන්නේ ශබ්ද වර්ණ. ඇහැට එන්නේ වර්ණ ආලෝක හැඩතලයක්. ආලෝක හැඩතලයක්. ඇහැට ප්‍රසාද වෙනවා. කන්ට ශබ්දයක් ප්‍රසාද වෙනවා. නාසයට ගන්ධයක් ප්‍රසාද වෙනවා. දිවට රසක් ප්‍රසාද වෙනවා. කයට උණුසුම සීතල ප්‍රසාද වෙනවා. හැබැයි මේ ප්‍රසාද වෙන මේ ශබ්ද වර්ණ මේ දැනීම් ටික ගන්ධ රස පහස මේ ශබ්දයි වර්ණයි දැනිනුයි ඇත්තටම අපිට මේ මේ දෙයක් වගේ දැනෙන ගතියක් ඇති වෙනවා. මේක වේගයටයි සිද්ධ වෙන්නේ. දැන් අපි මේක සත්‍ය ඥානය තුර කතා කරනවා. අද මුළු සමාජෙටම ගිලීලා තියෙන මෙන්න මේ සත්‍ය ඥානය. ඒතකොට මේ සත්‍ය ඥානය නැතුව කාටවත් නිවන් මාර්ගක් නැහැ. බුදුන් වහන්සේ දේශනා කරපු පෙරණැසු විරුදාම දේශනා කරන්න අද ගොඩක් අයට බෑ. නැහැ කියලා තියෙනවා. ඒක නිසා මේ අඩුව තියෙන තාක්කල් නිවන් දකින්නයි කිව්වට එහෙම දෙයක් වෙන්නේ ඒකට හේතුව මේ සිතේ ගින්න නිවන්න බෑ සිත ගැන හරි අවබෝධයක් නැතුව. සිත කියන්නේ අරමුණු. අරමුණු කියන්නේ මේ මොහොතේ ප්‍රසාද වීම. ප්‍රසාද වෙනවා කියන එකට අපි සරල වචනයක් භාවිතා කරා. මේ ස්පාක් කියන වචනේ. ප්‍රසාද වෙනවා. බුදු බුදුන් වහන්සේ දේශනා කරන වචනේ තමයි ප්‍රසාද වෙනවා. ආලෝකයට, ශබ්දයට, වර්ණයට, ගන්ධයට, රසයට. උද්දීපණය වෙනවා. උජ්ජිත්තති. අපිට ඒක හම්බ වෙනවා කජ්ජනීය වගේ. බුදුන් වහන්සේ කජ්ජනීය සූත්‍රයේ මේ මේක වෙන රුප්පන්තිකෝ ආසූරූපං කියනවා. මේ රුප්පණේ නිසයි රූපේ හැදෙන්නේ කියන්නේ. මහ භූත ඇසුරු කරන් කියලා අපි චත්තාරෝච මහ භූතාන චතනංච මහ භූතන උපාදාරප රූපං කියනවා. හැබැයි ඒක එන්නේ රුප්පණේ. ඒතර මෙතරත් වෙන්නේ මේ හැම මොහොතේම ප්‍රසාදයක්. ඒක shabdේ වර්ණේ ප්‍රකට වෙනවා. නැත්තම් දැනීම් ටික එකතු වෙනවා. මේක ප්‍රායෝගිකව අපි පෙන්නවා පුංචි දරුවෙක්ගේ කතාවේ. පෙර සිද්ධා කියන කඳපිළිවෙත. මේක තමයි අපි දැන් මේ යෝගාවචරයක් විදිහට අරමුණේ දකින්නේ. දැන් අපි මෙන්න මේ මෙන්න මේකයි දකින්න ඕනේ. එතකොට ඒක දකින්න එක තමයි. එතකොට අපිට පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ, සත්වයක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව දෙයක් හම්බ වෙන්නේ හැම අරමුණක්ම දෙයක් වගේ දැනෙන එක නම් ඒ දෙයක් කියන ගතියම තමයි තියෙනවා කියන ගතිය. දෙයක් වගේ දැනෙන ගතියම තමයි Taman කියන ආත්ම ගතිය. ඉත්ත භාවය කියන එක. ඉත්ත තියෙනවා කියන එක. තිතියක් කියන එක. ඉති රූපං කියපේ. තියෙන රූපයක්. දේ shabdේ වර්ණය දැන් එකතු වුණොත් දැන් පොත කිව්වොත් පොත කියන shabdයක්. ඒකට වර්ණයක් එකතු වෙනවා. ඒතොර ඒක දෙයක් වගේ දැනෙන එකක්. මෙන්න මේ දෙයක් වගේ දැනෙන එක තමයි අපේ රැවටීම විඥාන මායාව. දැන් අරමුණ දෙයක් කරගෙන ඉන්නවා අපි. දැන් මේකත් බලමු යෝගාවචර භූමිය තුළ කොහොමද අපි දැන් මේක කවටහනක් විදිහට අපි දැන් මේක සුද්ධ කරගන්නේ කොහොමද? මේ අරමුණේ නොරැවටි කොහොමද අපි සිහිය පීඨව ගන්නේ? ඒක තමයි විදර්ශනා. ඥානිකයාගේ සත්‍ය දකින එක. ස්කන්ධයේ උදේවය දකිනවා කියන්නේ උපාදානස්කන්ධයේ මිදෙන සීලය කියන්නේ ආරේකාන්ත සීලය කියන්නේ මේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන එකමයි. අරමුණ කියන්නේ පොත. ඒක හැදුනේ වේදනා සංඥා සංකාර. විඳීම හැදෙනින් දැනගෙන. ඒ කියන්නේ මේ අරමුණ අර ශබ්ද වර්ණ විදිහට එකට ආපු වේගෙට විඳීම් හැඳිනීම් සංඛාර දැන ගැනීම කියන අන්නේ පැහැදිලි කිරීම තියෙන්නේ මේ වෙනුවෙන් ස්කන්ධ කියන එක. ඒක දැන කොහොමද දෙයක් වෙන්නේ කියන එක පෙන්වන්න තරම මේ ස්කන්ධය කියන එකත් ගන්නෙ. ඒතකොට ආරේකාන්ත සීලය කියන්නේ ස්කන්ධයේ උදේවේ දැකීමමයි මහණෙනි නිවන් දැකීම සඳහා කළ යුත්තේ. මොන බුදුන් වහන්සේ කියනවා. ස්කන්ධයේ උදේවේ දැකීමමයි මහණෙනි නිවන් දැකීම සඳහා කළ යුත්තේ. ස්කන්ධය කියන්නේ පොත. වේදනා සංඥා සංකාර විඥාන දැන ගැනීම පොත. අපි කෙටියෙන් ගත්තොත් මේ මොහොතේන අරමුණ පොත මේසෙ පුටුව මේ අරමුණ. දැන් මේ අරමුණේ සිහිය පවත්වන එක තමයි විදර්ශනා යානිකයාගේ කමඨාන. ප්‍රධානම මූලිකම අවස්ථාව සිහිය කියන එක. සිහිය සිහිය දැන් තමන්ගේ සිතට සිහියක් තියෙන්න ඕනේ. මේක හොඳින් ගන්න ඕනේ දෙයක්. මේ සිහිය කියන්නේ විඥාන මායාව නෙමෙයි. විඥාන මායාව තමයි පොත කියන්නේ. හැබැයි පොත දකින්න බවට සිහියකුත් තියෙනවා. ඒ සිහිය කියන්නේ පොත නෙමෙයි. සිහිය කියන්නේ මේ විඥාන මායාව තමයි දෙයක් කියලා ගන්න එක. පොත, බිත්තිය, පොළව. ඔය શબ્දයක් තියෙනවනේ. ඒකේ වර්ණයකුත් තියෙනවා. එහෙනම් ඒක විඥාන මායාව. ආයතන වලින් හැදෙන එක විඥාන මායාව. හැබැයි මේ සිහිය කියන එක විත්‍ය දකින්න බවට සිහියයි. පොත දකව බවට සිහියයි. පොත බවට සිහියයි. ඒක දෙයක් කරගත්තොත් ඒකට සිහියයි. හැබැයි ඒක දෙයක් කරගත්තේ නැත්නම් මිදිනනම් ඒකට සිහියයි. මෙන්න මේ සිහිය තමයි අපිට වැදගත් වෙන්නේ. ඉස්සලම මෙන්න මේ සිහිය අපි හොඳට හඳුන ගන්න ඕනේ. ඒ කියන්නේ අරමුණේ හොඳට සිහිය තියෙන්න ඕනේ. ඔබ වහන්සේට හොඳයි කමඨාණක් විදිහට ඔබ වහන්සේ පුහුණු වෙන්න මේක සබ්දයක්. එතන සබ්දයක් එනකොට ඒක ශබ්ද සිතක්. අපි මීට කලින් ඒක පැහැදිලි කරලා තියෙනවා. ගන්ධයක් එනකොට මේක ගන්ධ සිතක්. රසක් දැනනකොට මේක රස සිතක්. එතකොට ඕනම සතර ඉරියව්වෙම එතන විඥාන මායාවම සිතක්. සිතක් කියලා අඳුනගන්න. එතකොට ඒක විඥාන මායාව කියලා තමන්ට පුජ්‍යලේක් සත්‍යයක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව ආයතන මට්ටමට කැඩෙනවා. කෙනෙක් පුජ්‍යලයක් හම්බ වෙන්නේ එතකොට ඒක ඒක සිත ඒ සිතම බව දකිනවා. බාහිරට යන්නෙත් නැහැ. එතකොට ප්‍රතිපදා පළවෙනි අධීරයේදී අපි කියන්නේ සිහිය පවත්තන එක පමණයි. සිහියක් තියනවා කියන එක. එතකොට හැම අරමුණටම සිහියක් තියෙනවා. හැබැයි එතනදී මේක shabdයක්, මේක shabdසිතක්, මේක වර්ණසිතක්, මේක ගන්ධසිතක්, මේක රසසිතක්, මේක පොට්ටපසිතක් කියලා දැක්කොත් වෙන්නේ එතකොට මේ විසිරෙන්නේ සිත අර නිමිත් මෙතන අර සිත විසිරෙන්නේ නැති එකත් මෙතනදි සිද්ධ වෙනවා. නේද සිත හැමදාම දුවන්නේ. අයි මෙතන දැන් මේ මේ සිතට 100ක් තියාගෙන ඉන්නවා. මූලික අධීර හැබැයි. ඒ කියන්නේ සිත විසිරෙන්නේ නැතුව තියාගන්න එකත් මෙතන සිද්ධ වෙනවා. මේක දැන් මොනවාරි શબ્දයක් නේ શબ્දයක් විතරයි. ඒක දෙයක් කරගෙන යන්නේ නැහැ. අර අජ්ජෝසය පිටතදී කියන එක යන්නේ නැහැ. හැබැයි එතකොට මේක තියා පුහුණු වෙන එකක්. මේක යෝගාචර භූමියේ පුහුණුවක්. හැබැයි මෙතනදී ලොකු දියුණුවක් ඇති වෙනවා මේක කරොත්. ඒක තමයි මේක දැන් පොළවට කකුල තියෙනකොට මේක තද ගතිය. එතකොට මේක කාය මේක කයෙන් එන දැනීම සිතක්. කාය ප්‍රාසාදය. එතකොට වටපිට බලනකොට පේනකොට ඒක චක්කු ප්‍රාසාදයක්. පෙනීම පෙනීමක් විතරයි. දෙයක් කියලා ගන්නෑ. ඇසීම ඇසීමක් විතරයි. ශබ්දේ දෙයක් කරගන්නේ නැහැ. ඔහොම දැන් අපි බලන්න ටික වෙලාවක් පුරුදු වුණොත් වෙන්නේ හොඳ දියුණුවක් Tamanට දැනෙනවා. හිත කොහෙවත් අර විසිරෙන්නේ ඇත්තටම දැන් අපිටම මනෝද්වාරයෙන් අරමුණු එනවා ගොඩක් වෙලාවට. එක එකව මතක් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක සිත විසිරෙන්නේ නැතුව තියාගන්න පුළුවන් හොඳම කමටහනක් තමයි ওই විදිහට ආයතන ටික වෙන් කරලා දකින්න. ඒක එවැනි අවස්ථාවක භාවිතයට ගන්න පුළුවන්. ඒතර සිත විසිරෙන්නේ මේක යෝගාවචර මුල් අවස්ථාවේ කෙනෙකුට තමයි මේ මේවා ගැටලු නෙමෙයි දිනුවටපත් වෙනකොට. මුල් අවස්ථාවේ පොඩ්ඩක් හිත විසිරෙනකොට හිත දුවන ආරණසේ කොහොමද කරගන්නේ කියන අහනවා වගේ ප්‍රශ්නයක් එතන එනවා. එතකොට මේ විදිහට දැක්කොත් හිත විසිරෙන්නේ. ඒක හරි. දැන් ඒක කමටහනක් විදිහට අපි ඒක අපි ඒක තියාගන්න. ඒ කියන්නේ ශබ්ද සිතක්, වර්ණ සිතක්, ගන්ධ සිතක්, රස සිතක්, පොට්ටබ සිතක් විතර ඒ එන අරමුණු වල ඒවා මොනවද කියලා ගන්න නැතුව ඒක ගන්න ශබ්දේ ශබ්දයක් කියලා. ශබ්ද සිතක් කියලා අර 100ක් එතකොට එළඹෙනවා. ඒක එක අවස්ථාවක්. 100 විසිරෙන වෙලාව නම් අන්න තැම්පත් කරගන්න හොඳයි. අපි බලමු දැන් මේ 100ක් එතකොට දැන් අපි හිතමු දැන් එතනදී අරමුණු කිරීමක් තියෙනවනේ. සවිතක්කයි සවිචාරයි. හැබැයි ඒකත් අපි හිතමු දැන් පැත්තකින් තිබ්බා කියලා. ඒක අපි කරා හිත විසිරෙන නිසා දැන් හිත විසිරෙන්නේ නැහැ, තැම්පත් වුණා. ඒක නිසා අපි ඒක නැවැත්තුවා. අපි හිතමු දැන් ඊට පස්සේ මේ විදිහට හිත දකින්නේ නැහැ කියලා. අපි ඊට පස්සේ 100ක්